සාදු කියන්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සම්ම ධම්මත් සබන කාලෝ අයං බදන්තා ධම්මත් සබන කාලෝ අයං බදන්තා ධම්මත් සබන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සාති බෙක්කවේ යේකේති බලකරණීයා කම්මන්තා කරියන්ති සම්බේතේ පඨමෙන් නිස්සාය පඨමියං පතිත්තාය ඒව මේතේ බලකරණීයා කම්මන්තා කරියන්ති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු සීලං නිත්තාය සීලේ පතිත්තාය චත්තාරෝ සම්මප්පජානේ භාමේති චත්තාරෝ සම්මප්පජානේ බහුලීකරෝති පින්වත්නි පොය දවසට ඉතින් කවදත් කෙරෙන ධර්ම දේශනාව තමයි පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනා ජීදී උදේරත්න පියාණන් ඇතුළු මෙයගේ ඥාතීන්ට පින් පිණිස ජේදී ජයන්ති මහත්මයා තුළු පවුලේ ඥාතීන් ඒ පින්වතුන් තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ තමන්ගේ පියතුමා තුළු පරලෝසබස් ඥාතීන් සිහිපත් කරලා ඒ හැම දිනකටම පින් පෙද්දීමේ අපේක්ෂාව ඇතුව ජේදී ජයන්ති මහත්මිය මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන තියෙනවා. ඉතින් ඒකත් විශේෂ පින්කමක් තමන්ග ඥාතීන්ට පින් දීමට යෝග්‍ය පින්කමයි. පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනම හැමදෙනාම හොඳින් ධර්ම ශ්‍රවණය කරලේ උදාර කුසලය සම්පූර්ණ කරගන්නට ඕන. ඒ කුසල බලය හේතුවෙන් දීදී උදේරත්නේ පියතුමා ඇතුළු ඒ පින්වතුන්ගේ පරලෝකපත් සියලු ඥාතීන්ටත් හිමි වේවා අප හැම දිනාටමත් හිමි වෙලා ඒ මේ අප සෑම දිනාටම උතුම් අමා මහ නිවන් දකින්න හේතු වේවා කියන පැත්තම තබා ගන්න. පින්වත්නි අද මේ බුද්ධ ශාසනයේ බුදුහාඳුරු වදාළ වැදගත්ම කාරණා හතරක් පිළිබඳව ටිකක් කියා දෙන්න කියලා කල්පනා කළා. සම්මයක් ප්‍රධාන පිළිබඳව සම්මයක් ප්‍රධාන සේයතාපි වික්කවේ යේකේති බලකරණීයා කම්මන්තා කරියන්ති සබ්බේතේ පඨවෙන් නිස්සාය පඨවියං පතික්ඛාය ඒන ඒව මේතේ බලකරණීයා කම්මන්තා කරියන්ති මහණෙනි යම්සේ බාහු බලයෙන් කරන කර්මාන්ත කරනවා නම් ඒ සියල්ලක්ම හැමදෙනාම මේ මහ පොළොවේ පිහිටලා මහ පොළොව ඇසුරු කරගෙන තමයි ඒවා කරන්නේ දැන් අපි බැලුවාම මේ මිනිස්සයෝ ගෙවල් දොරවල් හදන්න ආයතන ව්‍යාපාර පවත්වාගෙන යන්නේ මේ ගොල් තැම්පත් කරන්නේ ජීවත් වෙන්නේ ගහකොළ වවන්නේ හැම තැනදීම මේ මහ පොළොව ඇසුරු කරගෙන මහා පොළොවේ පිහිටලා තමයි මේ සේරම කටයුතු සිද්ධ කරන්නේ. ඒක උපමාවක්. සේවනේ කෝ භික්කවේ භික්ඛු ශීලං නිස්සාය සීලේ පදිත්තාය සත්තාරෝ සම්මප්පදානේ භාවේති. සත්තාරෝ සම්මප්පදානේ බහුලීකරෝ මහණෙනි ඒ වගේම මේ ශාසනයේ භික්ෂුව සීලෙහි පිහිටලා සීලය අසුරු කරගෙන සතර සම්මයක් ප්‍රධානයන් වඩනම සතර සම්මයක් ප්‍රධානයන් නැමත නැමත ප්‍රගුණ කරනවා මේක තමයි දේශනා අත්තර සම්මයක් ප්‍රදාන සමහර විට නිතර ඇහෙන එකක් නෙවෙන්නත් පුළුවන් සතර සම්මයක් ප්‍රධාන කියන්නේ දීර්යේ කොටස් හතරක්. කපාලි භාෂාවෙන් විස්තර කරන්න ගියාම ටිකක් දීගයි. ඉද බික්කවේ බික්කු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තං පග්ගණ්හාති පදාතෝ විදිහට දිගට විස්තරේ කියනවා. අපි මේක කෙටි කළා. සරලම කළා ගත්තාම නෝපන් අකුසල් නූපදීමට ගන්න බීරිය. කාටත් තේරුම් ගන්න පුළුවන්. උපන් අකුසල් නැති කර ගැනීමට ගන්න බීරිය. නූපන් කුසල් උපදවා ගැනීමට ගන්න බීරිය. උපන් අකුසල් උපන් කුසල් වැඩ දියුණු කර ගැනීමට ගන්න බීජය. එහෙම ගත්තහම බොහොම සරලයි මතකයේ තබා ගන්න පුළුවන්. ඔය හතර තමයි සම්‍යක් ප්‍රදාන කියන්නේ. නූපන් අකුසල් නූපදීමට ගන්න මේ පාළි පද පෙළිය කෙටි කරලා ගත්තේ. නූපන් අකුසල් නූපදීමට ගන්න වීරිය උපන්න කුසල් නැති කර ගැනීමට ගන්න බීරිය නූපන් කුසල් උපදවා ගැනීමට ගන්න බීරිය උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා ගන්න බීරිය අන්න සම්මයක් ප්‍රධාන හතර සම්මයක් ප්‍රධාන කියන්නේ එකම වීරිය හතර ආකාරයකින් ක්‍රියා කරනවා ඕකට ප්‍රධාන වීරිය කියලා කියනවා ඊළඟට ඔය ආතාපේ කියන තැන් වල කෙලෙස් තමන වීදිය කියලා කියනවා. ප්‍රධාන වීදිය කෙලෙස් තමන වීදිය කියලා කියනවා. මේ බෝධිපාක්ෂික ධර්මවල ප්‍රධානම තැන ලැබෙන්නේ වීදියට. ප්‍රධානම තැන ඒකයි. කොහොමද? දැන් මෙතන තියෙනවා වීර්ය හතරක්. සම්මයක් ප්‍රධාන වීර්ය හතරක් තියෙනවා. එතකොට සතර irdipaadවල එතන එතන තියෙනවා පහක්. වීර්ය ඉර්ධිපාද කියන එකයි ඉර්ධිපාද හතරෙමත් මේ කියාපේක තමයි තියෙන්නේ. එතන හතර පස් පොළව තියෙනවා. පාය හතරයි නාමයයි. ඊළඟට වීරිය ඉන්ද්‍රිය වීරිය බල වීරිය බොජ්ජංග සම්මා වායාම හතරයි. ඔතන 9යි 4යි 16ක් වෙනවා. සත්‍යස් බෝධිපාක්ෂ ධර්මයන් අතුරෙහි දහතුම් පලක විස්තර වෙන්නේ මේ බීරිය තමයි. සතර සම්‍යක් ප්‍රධාන බීරිය, ප්‍රධාන බීරිය, කෙලස් තවන බීරිය කියන්නේ ඔක්කොම එක තමයි. මෙතෙන්ට තව එකක් පොඩ්ඩක් ඊටාම වැදගත් එකක් සම්බන්ධ කරගන්නවා. මේ හතර පිළිබඳව දමසක් මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ වැඩ ඉන්න තැනට ධම්සෙනෙමි සරුත් මහතෙරුන් වහන්සේ බැටියා. මේ ශාසනයේ ඉහළම මට්ටමේ ශ්‍රාවකවරු දෙපළක්. ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවා. එතකොට සරියුත් හාමුදුරුව ඇහුව කාශ්‍යප හාමුදුරුවන්ගෙන් ඇවැත්නේ මේ ආසාපී කියලා කියන්නේ මොකද? ආසාපී කියන්නේ කියලා කියන්නේ මොකද? ආතාපය කියන්නේ කෙලස් තවන දේරිය. එතකොට මේක මේ ප්‍රතිපත්ති පුරණායට බොහොම වැදගත් කාරණයක්. කාශ්‍යප මහතෙරුන් වහන්සේ වදාරනවා ඉදාවසෝ බික්කු අනුප්පන්නාමේ පාපකා කුසලා ධම්මා උපජ්ජමාන අනත්ථාය සම්මත්තයෙන් කියා තප්පං කරෝති. අවත්මේ ශාසනයේ භික්ෂුව නූපන්නා වූ අකුසල ධර්මයන් ඉපදුනොත් මට අනර්ථය පිණිස හේතු වෙයි කියලා ඒව නූපදීමට වීර්ය ගන්නවා. දෙවනුම uppannāme pāpakā kusalā dhammā appahīyamānā අනත්තාය සම්මත්තේයන්ති අතප්පං උපන්නා වූ ලාමක අකුසල ලාමක අකුසල ධර්ම කියන්නේ මේ නීවරණ ධර්ම. වටයි ලාමක අකුසල ධර්ම කියන්නේ. ඒවා උපන්නාම ප්‍රහීනෝනේ නැතිනම් හිතේ පැවතුනොත් මට අනාගතයේ පිණිස හේතු වෙනවා කියලා ඒවා නැති කර ගැනීමට දීදී කරනවා. අනුප්පන්නාමේ කුසල ධම්ම. අනුප්පජ්ජමානා අනත්තාය සංවත්තේයන්ති ආතප්පං කරෝ නූපන්නා වූ කුසල ධර්මයන් ඉපදවා ගත්තේ නැතිනම් මට අනර්ථය පිණිස හේතු වේ කියලා ඒවා උපදවා ගැනීමට බීතිය වදනවා. උප්පන්නාමේලා කුසල ධම්මා පහීයමාන අනත් කාය සම්මත්තයෙන් ත්‍යාසප්පං උපන්නා වූ මේ කුසල ධර්මයන් ඒවා ප්‍රහීන වෙලා ගියොත් අභාවයට ගියොත් මට අනාරුතේ පිණිස හේතු වෙනවා කියලා දීතිවන්න. ඔය ආතාපී කියන කෙලෙස් තවන දීර්ය තෝර දුන්න හැටි කාශ්‍යප මහරහතන්. ඒ ටිකත් මෙතෙන්ටම සම්බන්ධ වෙනවා. සතර සම්‍යක් ප්‍රදානව. ඊළඟට අනුප්පන්නාමේ පාපක අකුසල නූපන්න ලාමක අකුසල ධර්මය කොහොමද ඒව ඇති වෙන්නේ දැන් අතුවාබේ කියනවා මේ සත්‍යයෙන්ට කාටත් උපන්නා කුසල ධර්මයක් නම් මොනවත් නැහැ කියලා. ඔය කියන සේරම කුසල ධර්මයේ සත්‍යයන් දෙහිත්වල පහළ වෙලා තියෙනවා. එහෙනම් මොකද මේ නූපන්න කුසල ධර්ම කියන්නේ? <clears throat> සමහර කෙනෙක් විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට අතීතයේ දවස මුළුල්ලේම වත් පිළිවෙත් කරනවා. විහාරවත කරනවා. බෝමළුවත සීමාමාලක වත උපාධ්‍යාය වත ආගන්තුක වත යසිකිලි වත වගේ වත් ගොඩාක් තියෙනවා. දවස මුළුල්ලම මේවා කරනවා. ඉතින් සේරම මේ අකුසල ධර්මයන් යටපත් වෙලා යනවා. ඒව කරන්නේ නැතුව අත්තරල දානවා. අත්තරල දාලා අයෝනිසෝ මානසිකාරයෙන් ඉන්නකොට ඔන්න පහළ වෙනවා ලාමක අකුසල ධර්ම. නීවරණ ධර්ම. අන්නේව තමයි නූපන්න අකුසල ධර්ම කියන්නේ. යටපත් වෙලා තිබිලා උපදින්නේ නැතුව තිබිලා ඔන්න උපන්න. ඒවා නූපන්න අකුසල ධර්ම. සමහර කෙනෙක් නම කර්මාන්ත කරනවා. මොගලන් හාමුදුරුවෝ පවාවේ නව කර්මාන්ත කරානේ මේ පූර්වාරාමයේ හැදුවේ මොගලන් හාමුදුරන්ට බාර දීලානේ. ඉතින් එහෙම නව කර්මාන්ත කරගෙන යනකොට මේ කර්මාන්ත කටයුතු හින්දා කෙලස් ඇති වෙන්නේ ඔක්කොම යටපත් වෙනවා. ඒව නතර කළා. ටිකක් දවස් යනකොට අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්නකොට ඔන්න ඇති වෙන අකුසල ධර්ම. අන්න ඒවා තමයි නූපන්න අකුසල ධර්ම කියලා කියන්නේ. සාවේදී කියන්නේ සමහර කෙනෙක් දුතාංග රකින්නවා. බොහොම උත්සාහයෙන් දුතාංග රකින්නකොට කෙලස් ඇති වෙන්නේ ඔක්කොම යට වෙලා යනවා. මේ වර්ණ ධර්ම ඔක්කොම යට වෙලා යනවා. ඔහම ඉඳලා දුතාංග රැකීම අත්තර දානවා. අන්න ඊළඟට අයෝනිසෝ මානසිකාදයෙන් ඉන්නකොට මේ ලාමක කුසල ධර්ම පහළ වෙන්න පටන් ගන්නවා. අන්න ඒවා තමයි නූපන්න අකුසල ධර්ම කියන්නේ. තව සමහර කෙනෙක් අධ්‍යාපනය ලබන ත්‍රිපිටක ධර්මයේ බණ ඉගෙන ගන්නවා. බණ පාඩම් කරනවා රැගවල් දෙකේ ගාථා අරවා මේවා කොම පාඩම් කරනවා. බණ ඉගෙන ගන්නවා. එතකොට තේරම කෙලස් යටපත් වෙලා යනවා. පසුව ඒක නවතා දැම්මහම ඔන්න ආයියක් වෙනවා කියලා. ආයයට පෙළවත් යටපත් වෙලා දෙවිච්ච කෙලෙස් ඇති වෙනවා. ඒවා තමයි නූපන්න අකුසල ධර්ම කියන්නේ. තව සමහර කෙනෙක් සමාධි විදර්ශනා මඩනවා. සමාධි විදර්ශනා මඩනකොට සේරම කෙලෙස් යටපත් වෙලා යනවා. ඉතින් සමාධි විදර්ශනා වැඩේම ටික නවත්තලා ටික දවසක් යනකොට ඔන්න ආයි අර අකුසල් පහළ වෙන්න පටන් ගන්නවා. ඒවා තමයි ලාමක අකුසල ධර්ම කියලා කියන්නේ. නූපන්නා වූ අකුසල ධර්ම කියන්නේ ওই විදිහට නතු හිතේ ඕනතරම් අකුසල් පහළ වෙනවා. මේවා මේ යටපත් වෙලා තිබිලා මතුවෙන ඒවා. බලන්නක කල්පනා කරලා ඔක ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. යටපත් වෙලා තිබිලා මතුවෙන බණ භාවනා කරනකොට ඔක්කොම යට වෙලා යනවා. පස්සේ ඒක නවත්තලා ටිකක් ඉන්නකොට ඕන ආයි පහළ වෙනවා. ඒවා තමයි නූපන්න අකුසල ධර්ම කියන්නේ. ඊළඟට මේ අකුසල ධර්මයන් උපදින ක්‍රම කීපයක් තියෙනවා. මනමද්ද ආරම්මනාදි ගහිතුප්පන්න එකක් තමයි. තමන්ට මේට ඉස්සෙල්ලා හමු වෙලා නැති. රස විඳලා නැති. විසභාගාරමන විසභාග කියන්නේ දැන් පිරිමේකට නම් හිත ඇලෙන බැඳෙන ස්ත්‍රී ආරමුණක් ස්ත්‍රියකට නම් පුරුෂ ආරමුණක් ඔන්න එහෙම අරමුණක් දකින්න හදිස්සිය වගේ හෝ විසභාගාරම්මණය දැක්කහම මේ අභිනමයෙන් ඇති කරගත්ත අරමුණ නිසා ඔන්න ඇති වෙන නිවන ධර්ම. ඒවා පහළ වෙන්න පටන් ගන්නවා. මේ අලුතෙන් ඇති වෙච්ච අරමුණ නිසා. ඒ කාටත් එහෙම තමයි. ඉතින් අදත් එහෙමයි, එදත් එහෙමයි. හිත ඇලෙන බැඳෙන අරමුණ වලට කියනවා විස භාග ආරම්මන කියලා. ඒවා හමු වුණාම ඔන්න ඇති වෙනවා ලාමක අකුසල ධර්ම. ඔන්න පහළ වෙන එක පිළිවෙලක් තමයි. ආරම්මනාදි ගරිතුප්පන්න. අලුත් අරමුණක්, නව අරමුණක්, අභිනම අරමුණක් පහළ වීම දැක් ඉදිරිපත් වීම නිසා ඇති වෙනවා මේ නීවරණ ධර්ම. නම තමයි ආරම්මනාගේ ගහිතුප්පන්න කියලා. අරමුණ වශයෙන් වැදුනහම ඒ නීමරණ ධර්ම ඇති වෙනවා. මේකට හොඳ උපමාවක් කියනවා. අපේ බෝධිසත්ව පාරමිතා පුරාගෙන යන කාලේ හරිකට හරිකට කියලා තියෙනවා හරිකට කියලා තාපසෙක් වෙලා බෝධිසත්වයන්ට නම ලැබුණේ ශරීරේ නිතං රත්තරන් රන්මන් රූපයක් වත් බොහෝම ලස්සනයි ඒ නිසා හරිකට කියලා नाम व्यतीता ඉතින් තරුණ කාලේ ඔක්කොම ඉගෙන කියාගෙන ඒ කාලේ හැටියට මේ සතර ආදීනමේ දැකලා ඒ වස්තු සම්පත් තිබුණ හරියට මේවෑන් වැඩක් නැහැ බැලුවාම කවුරු අරගෙන ගිහිල්ලත් ආත ළගේ ආච්චි ළගේ මුත්ත ළගේ කිස්කතිරි කිස්පනස් ආදී සත්මුතු පරම්පරාවෙම ධනෙ තියෙනවා මිනිස්සු නැහැ දැන් අදත් එහෙම නේද ඈ <laughs> ඉඩම් තියෙනවා ගෙවල් දරවල් තියෙනවා මිනිස්සු මිනිස්සු ඕක ගැන හිතන්න එපා. මිනිස්සු නායකකාරයට උප මිනිස්සු හොය නෑ. ඉතින් බෝධිසත්වය කල්පනා කළා මේ මිනිස්සුලා තේරෙම තියනවා මේ වුණා. මටත් ඕක තමයි වෙන්නේ කියලා. තේරම අත්තක දාලා හිතන් දම් දන් දීලා ඊර්ෂි ප්‍රඥාවෙන් පැවිදි වෙලා හිමාල වනයේ ඉන්න ධාන අභිඥා උපදවගෙන දැන් ඔය ඒ වනාන්තරයින් වල ඉන්නේ පායන කාලෙ විතරයි. වැහි කාලෙට ඉන්න බෑනේ. ගල්ගුවා ආරේ තියනවා නම් හිටිය හැකි. ඉතින් දැන් අපේ රටේ ඔය ආරණ්‍ය තිබිලා තියෙන උෂ්ණ කලාපේ. ආජ්‍ය කළා, ඉතින් පිටි කළා, මිහින්තලේ ඉතුරු පව් ආදී හැමත තැනම උෂ්ණ කලාපෙන් සීත කලාප සීත කලාප එකක් තිබිලා තියෙනවා මේ පලාබද්දල කියලා ආරණ්‍ය. ඉතින් ඒ තද සීතල කාලේ ආර <clears throat> මාසයක් විතර මේ ගම් වලට එනවා. වනාන්තරේ ඉඳලා ගම් වලට ඇවිල්ලා මේ වැහි කාය ඉවරුණාට පස්සේ ආපහු යන්නේ. අට මාසයයි වනාන්තරේ ඉන්නේ. ඉතින් බෝධිසත්වයොත් දැන් ධ්‍යාන අභිඥා උපදවාගත්තු කෙනෙක් නෙවසක් කෙනෙක්. ඇවිල්ලා මරණ ස්නෝරට ඇවිල්ලා ඉහළින් ඇවිල්ලා බැහැලා ඉතින් පින්න පාත යනවා. මේ රජුරු රජමාලිකාව ළඟින් යනවා පින්දපාතේ. ඉතින් රජුරු දැකලා බොහොම පැහැදිලා. හැමතියෙත් එක්කවලා කතා කරලා පොදිසත්යන්ට උඩුමහල් තලයට කැඳවගෙන ගිහිල්ලා වාඩි කරෝලා. දන් දීලා ඇඳලා පොදලා බොහොම ගරු කරලා පිටත් කළා. හැමදාම එන්නේ කොඩානෙට අපේ මේ රාජ්‍ය මාලිගාව. ආරාධනාවකුත් කළා. බෝධිසත්ව පිළිගත්තා. දැන් ඉතින් හැමදාම එනවා රාජ්‍ය මාලිගාවට උඩු මහල් කලයට එනවා. අහසින් ඇවිල්ලා දාන වළඳලා යනවා. මේ අතරේ රජුරවන්ට මේ ඈත පළාතකට යන්න සිද්ධ වුණා මේ කැරැල්ලක් සංසිඳවන්න. රජමාලිගාවේ අයතයි දේවින්නාන්සේටයි මේ බෝධිසත්වයන්ට උපස්ථාන කරන එක බාර දීලා ගියා. ඉතින් දේවින්නාන්සේ බොහොම ගෞරවයෙන් ඒ කටයුත්ත කරනවා. දවසක් දාන ටික එහෙම ඔක්කොම ලබලා ඇති කළ උඩුමහල් තලේ දෙවින්නාසේ දුහුල් වටක් ඇඳලා දුහුල් වටක් පොරෝලා ධනේරයක් අයිනට වෙලා මේ හුලං වැදෙමින් හිටියා. ඉන්නකොට එතකොට බෝධත්වෝන එතකොටම ආවා. සාධ්‍ය හිච්ච ගමන් නැගිට්ටා. නැගිට්ටාම ආර ඇඳලා පොරවල තිබිච්ච දූල් කළු පිළි බිමට වැටුණා. දේවිය නිර්වත් වුණා. අන්න බෝධිසත්වයන්ට ආර විෂභාග අරමුණ වැදුණා. විෂභාග අරමුණ ආරම්මනාදි ගහිතුප්පන්න කියන්නේ ඒකයි. වැදිලා හිතන් ඉතින් නීවරණ තමයි පටන් ගත්තේ. කාමච්ඡන්ද නීවරණ පටන් ගත්තා. වැඩෙන්න පටන් ගත්තා. ඉතින් දේවින්නාංශගේ අතින් අල්ලාගෙන ලෝකාස්වාද රතියේදී වාසය කළා. දැන් ඉතින් ඉර්ධි මුකුත් නැහැ. පයින් රජමාලි ගාවට එනවා දාහනේ වළඳලා දේවින්නාන්තෙත් එක්ක ඉඳලා යනවා. ඉතින් රජුරවන්ටත් ආරංචි වෙනවා කැමැතිව කිව්වට පිළිගත්තේ නැහැ. ඇවිල්ලා බෝධිසත්වන්ගෙන් නැහැ. බෝධිසත්වයන්ගෙන් මේ වෙන වෙන වැරදි කෙරුණත් සතරදි කවදාවත් බොරුවක් කියලා නෑ. බොරු කියන්නේ නෑ. ඇත්තයි කිව්වා. ඉතින් මේ ඔබවහන්සේට ඉතින් මේ විදිය කටයුතු ගැලපෙන්නේ නෑ නේද? ඕ මහරජා මේ රාගයේ දේශයේ මෝහ ආදී දේවල් මහා බලවත් ඒවා. මම මේ නගරයට ආපෙන්දයි මේකට මේක උන්නේ. අජිරුවන්ගේ උයන. නිකන් ඔහේ ඉන්න කියලා අජිරුවන්ට කිව්වා අතුලට ගිහිල්ලා. අර නැති වෙච්ච ධානාභිඥ ඔක්කොම උපදාගත්ත බොහොම ඉක්මනට. පොදගෙන පොදාගෙන රජුරන්ටත් ආවාද කළා. ආයෙනම් මේ මහජන ඉන්න ප්‍රදේශයකට එන්නේ නැහැ කියලා රජ්ජුරුව හඬාවල පෙද්දී ආසින්ම හිමාල වනයේට ගියා. නාග බෝධිසත්වයන්ට වෙච්ච දේ. අභිනමයෙන් ඇතිවෙච්ච කලින් නොදකපු කලින් රස නැවින්ද අධ්‍යක්ීම් නැති අරමුණක් හම්බ වුණා. අරමුණ විතභාග අරමුණ අරමුණ වැඩිච්ච ගමන් අන්න පටන් ගත්තා නිවරණ පහළ වෙන්න. ඔන්න නූපන්න කුසල ධර්මයන් පහළ වෙන විදිය තමයි. අදත්තෝකම තමයි තියෙන්නේ. විසභාග අරමුණු අභිනව නව අරමුණු දැක්කාම ඔය නිවරණයන් පහළ වෙනවා. ආරම්මනාදි ගහිතුප්පන්න කියන්නේ අවික්ඛම්බිතුප්පන්න විස්කම්බණය නොකළ නිසා උපදින ලාමක අක්ෂර ධර්ම. ස්කම්බණය කරගෙන හිටියත් ඒක කඩාගෙන බිඳගෙන එනවා. කලණේ ඉඳලා තියෙනවා මේ සාමණේර නම ඒත් පංච අභිඤ්ඤා අත්ථ සමාපatti උපදවාගෙන. ගුරු හාමුදුරුවෝ නිතරම අවවාද අනුශාසනා කරනවා. ඒවා වැඩි සැලකිල්ලට ගත්තෙත් නෑ. ඉතින් අහසින් එනකොට නෙළුම් විලක මෙහිදී හඬින් දී ගයමින් මල් නලන තරුණ කාන්තාවන් පිරිසක් දැකලා අර හඬ රූප දෙකේම ඇලුනා. රූප දර්ශනයේ දී හඬෙත් දෙකේම ඇල්ලලා ඉතින් පාස් වෙලා එතෙන්ට ගිහිල්ලා ඒ කාන්තාවක් තරුණ කාන්තාවක් විවාහ කරගෙන අර තේරම අත්හැරලා ගිහි ජීවිත ගත කළා. මොන විස්කම්බනේ කරා ඒ විස්කම්බනේ කඩාගෙන එනවා. ඇවිල්ලා කෙලස් උපදිනවා. නූපන්න කුසල ධර්ම කියන්නේ ඒක උපදින ක්‍රම තමයි ඒ. අසමුග්ඝාති තුප්පන්න සමූල ඝාතනය කරනවා කියන්නේ ඒවා කරන්නේ මාර්ග ඥානවලින් එයන් තමයි සමූල ඝාතනය කරන්නේ සමූල ඝාතනය නොකළ නිසා උපදිනවා සුවාන් ආදී මාර්ග ඥාන වලින් ඔය නීවරණාදී ධර්මයන් සමුල ඝාතනයේ නොකලනම් සාමලින් උදුරා නොදම්මනම් ඔන්න උපදින ලාමක අකුසල ධර්ම. ඔන්න ඔය විදියට තමයි නූපන්නා වූ අකුසල ධර්මයන් උපදින්නේ. ඕම උපදිනවා. තවත් ඉතින් ඔය ක්‍රම තියෙන ප්‍රධාන ක්‍රම කීපයක් තමයි. නූපන්න ලාමක කුසල ධර්ම පහළ කරනවා. තන් අනුපන්නානං අකුසලානං ධම්මානං අනුප්පද්දාය සම්දන්නේ. නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදීම පිණිස ඒක නැති කර ගැනීම පිණිස වෑයම් කරනවා. ඒ පළවෙනි සම්මයක් ප්‍රධානයි. දෙවෙනි එක uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāy සම්ඩම් ගැනීමති. අන්න uppannā වූ රාමක අකුසල නිවරණ ධර්ම ලාමක කුසල ධර්ම කියන්නේ නීවරණ ධර්ම. ඒ ලාමක කුසල ධර්මයන් නැති කර ගැනීම සඳහා ඡන්දං ජනේති ඡන්දේ කැමැත්ත ඇති කරනවා. විදියං ආරබති වීර්ය ආරම්භ කරන චිත්තං වග්ගණ්හාති සිතේකට බැඳ තබනවා පදහාති ප්‍රධාන ભેදය කරනවා. එහෙම තමයි උපන්නනම් අකුසල. දැන් ওই භාවනා කරන අයත් විශේෂයෙන් කරන්නේ ඕක තමයි. භාවනා කරනකොට අකුසල් ඉපදුනොත් දැන් ඇති කරන්න වීදිය ගන්න. බණපතේ තියෙන්නේ වාඩි වෙලා ඉන්නකොට අකුසලයන් නැතුණා නම් වාඩි වීමේදී මේක නැති කරන්න. නැගිටීමට ගන්නෙ නෑ. නැතිවීමේදී ඇති වුණා නම් එතෙන්දී මේක නැති කරන්න ඕන. සක්මන් කරනකොට ඇති වුණා නම් සක්මනේදීම නැති කරන්න ඕන. සැතපෙන ඉන්න සැතපීලා ඉන්නකොට නැති වුණා නම් සැතපීමේදීම ඒක නැති කරන්න ඕන. ඒ ඉරියව්වලදී එහෙමම නැති කරන්න ඕන. උප්පන්නානං පාපකානං අකුසල පන්නා වූ ලාමක අක්ෂර ධර්මයන් නැති කර ගැනීම සඳහා ගන්න බී මේ අපේ රටේම ඉස්සර ඉඳලා තියෙනවා තිස්ස භූති කියලා. තරුණ ස්වාමීන් වහන්සේ. තිස්ස භූති ආමතුරු. නායක බොහොම සංවරයි, ශික්ෂාකාමී කියලා බොහොම ජනප්‍රිය කෙනෙක්. තිස්ස භූති ස්වාමීන් වහන්සේ. ඉතින් අනෙක් ස්වාමීන් වහන්සේලාත් එක්ක පින්දපාත වැඩිය ගමට. ගමට පින්දපාත වැඩියාම ඥාන වරමනක් දැකලා අන්න රාග සිතිවිලි පහළ වුණා. රාගය ඇති වුණා ඥාන වරමනක් දැකලා. උන්වහන්සේ කල්පනා කළා මේක තිබුණොත් නම් මාව කෙලින්ම සතර අපායට ඇදගෙන යනවා. එහෙම හිතලා ඉතින් එයාට අඩියක්වත් තිබ්බේ නැහැ. ආපස්සට හැරිලා පාත්‍රයේ තිබිච්චේ දාන ටික අනික් ස්වාමීන් වහන්සේලාට පූජා කළා. ආපහු විහාරයට ගැටියා. වැඩලා ගුරු හාමුදුරන්ට වටේට වටේට බැන්දා. මොකද ඇහුවාද මේ අමුතු විද්‍යා. ස්වාමීන් මට මෙන්න මේ විදිය රෝගයක් හඳුනා. මේ රෝගය සුව කරගන්න පුළුවන් වුණොත් තමයි මම ආපහු එන්නේ. නැත්නම් මගේ මේ අවසාන දැකීම වෙන්න පුළුවන්. කියලා හිතන් ගුරු හාමුදුරන්ට වැඳලා ගියා මහා සංඝරත්තිත කියන තෙරුන් වහන්සේ මහා සංඝරත්තිත කියන්නේ රහතුන් වහන්සේ නමක් යනකොට උන්වහන්සේ තමන්ගේ කුටියේ ගොම මැටි ගාන ඉතින් ඇවැත්නේ පාත්කර සිවුරුත් යන්න කිව්වා. ස්වාමීනි මට මේලෙදී රෝගයක් ඇති වුණා. ඒ රෝගය සුව කරගන්න පුළුවන් නම් තමයි මම මේ පාත්‍ර සිවුරු කියන්නේ. එහෙම කිව්වා. හොඳයි. ඔබ ආවේ හොඳම දැනගත්ත ඒක දුරු කර ගන්න පුළුවන් ලෙඩේ හොඳ කර ගන්න පුළුවන් පාත්‍ර පියවරු කියන්න කිව්වා. ඉතින් උන්වහන්සේ මේ වැඩ කටයුතු කළා අවසන් වෙලා මේ තිස්ස බෝති ආඳුරන් කඳවලා තිබිස්තර අහලා. ඔක්කොම විස්තර අහලා කර්මස්ථානයක් දුන්න මේක බඩන්න කියලා. උන්වහන්සේට සුදුසු එකක්. ඉතින් කර්මස්ථානය ආගෙන උන්වහන්සේ විවේක තැනකට ගියා. ගිහිල්ලා වාඩි වුණා භාවනාවට. ඉතින් මම මේ ඉරියව්ව බිඳින්නේ නැහැ. මේ කෙලෙසය නැති කළා මිසක් මේ ඉරියව්ව බින්දෙන්නේ නැහැ බින්දින්නේ නැහැ කියලා ස්ථිර අධිෂ්ඨානයෙන් යුක්තව භාවනාවට වාඩි වුණා. වාඩි වෙලා භාවනා කරගෙන ගියා. ඉතින් උන්වහන්සේ තිස්සබෝති තෙරුන් වහන්සේ ඒ වාඩි වෙලා හිටියේ ඉරියව්වෙදම සියලු කැලස් නසාගෙන උතුම් ප්‍රාග්භාවයටපත් අන නූපන්න උපන්න අකුසල ධර්මයන් ප්‍රහාණය කරන උපන්නා අං පාපකානං අකුසලානං ධම්මානං පහාණාය ඡන්දං ජනේ උපන්නා වූ ලාමකා කුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්දේ කැමැත්ත ඕනකම ඇති කරගන්නවා. අතිස්ස බෝධි හාමුදුරුව වගේ. වාඩි වෙනකොට කැලස් ඇතුණා නම් එතෙන්දි මේක නැති කරනවා. නැගිටලා ඉන්නකොට ඇතුණා නම් එතෙන්දිම. සක්මන් කරනකොට ඇති වුණා නම් එතෙන්දිම. සැතපෙලා ඉන්නකොට ඇතුණා නම් එතෙන්දිම නැති කරනවා. ඔක තමයි උපන්න කුසල ධර්මයන් නැති කිරීම සඳහා ගන්න දීර්ය දෙවෙනි සම්මයක් ප්‍රදානය. පළවෙනි එක නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදීම පිණිස ගන්න දීර්ය. ඒක විස්තර කරලා දුන්නා. දෙවෙනි එක උපන්න අකුසල ධර්මයන් ප්‍රහාණය කර ගැනීම සඳහා ගන්න බීඩිය තුන්වෙනි එක අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය සංගම් ජනේ නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම සඳහා ඡන්දය කැමැත්ත ඕනකම ඌමනාව ඇති කරගන්න. මේ භාවනා කරන අය එහෙම තමයි. නූපන්න කුසල ධර්මයන් කියන්නේ සමතේ පස්සනා ධර්ම. සමාධි විදර්ශනා ධම්ම ඒවා දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් ලෞකිකයි අනිත් පැත්ත ලෝකෝත්තරයි. ලෞකික ඒවා සමාධි විදර්ශනා. සමාධි විදර්ශනා වඩ වඩන්න ඕන උපදවා ගන්න ඕන. තමන් උපදවාගෙන නැතිනම් උපදවාගෙන මේ භාවනා කරන අය දෙල් අරගෙන කරන්නේ ඕක තමයි. තමන්ට උපදවා ගන්න බැරි වෙච්ච කුසල ධර්මයන් උපදවා ගැනීමට බීරිය වඩනවා. සම්‍යක් ප්‍රධාන බීරිය කියන්නේ ඕක තමයි. සමාධි විදර්ශනා ධර්ම. ඒකට <coughs> කොහොමද උත්සාහය ගන්න ඕන ආදිත්ත චේරස් සිරසූපමු මොනි කියලා කියන්නේ බණපත්තර අපි ඇඳලා පොරොල්ලා තියෙන ඇඳුම් වලට වස්ත්‍ර වලට අදිසිය කොහොම හරි ගිනගත්තොත් කොච්චර කලබලයක් හදිස්සියක් වෙනවද ඒක නිවන්නේ අනික ඔක්කොම අත්හැරලා ඒක නිවන්න තමයි මේ බීජය ගන්න. ඉස්සතගෙන ගත්තොත් නිවන්න කලකුත් නැහැ කොහොම හරි ඒක නිවන්න ඉක්මන් බීජයක් ශනික බීජයක් අඩ ගන්නවා. ඊටත් වැඩි වීර්යයක් ගන්න ඕන මේ නූපන්නා කුසල ධර්මයන් උපදව ගැනීම. නූපන්න කුසල ධර්මයන් උපදවා ගැනීම. ඒ දින්න වගේ නෙමේ රාග දේශ මෝහ ව්‍යාධි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාය 11 දින්නක් එකොළොස් ගින්නකින් දැවෙනවා. අර එක ගින්නක් නෙවෙයි. ඒ නිසා ඒ ගිනේ ගින්නෙන් දැවෙනකොට දැවෙන අවස්ථාවේ මේ සමාධි විදර්ශනා ධර්ම උපදවා ගැනීමට වීර්යය වඩන්න ඕනේ. තුන්වෙනි සතර තුන්වෙනි සම්‍යක් ප්‍රදානයි. එකම වීර්යය තමයි මේ හතර ආකාරයකට බෙදී යන්නේ. නූපන්න කුසල ධර්මයන් නූපදීමට බීජි ගන්න. ඒක එක පැත්තක්. එකම වීර්යය හතර ආකාරයකට ක්‍රියා කරනවා. උපන්න අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට වීර්යය. ඒක තව පැත්තක්. හැබැයි එකම වීර්යය. තුන්වෙනි එක නූපන්න කුසල ධර්මයන් උපදවා ගැනීමට වීර්යය ගන්නවා. ඒකත් වීර්යයේම එක ප්‍රභේදයක්. එකම ධර්මය තමයි. හතරවෙනි එක uppannānaṁ කුසලානං ධම්මානං බියෝ භාවාය භාවනාය වේපුල්ලාය ඡන්දං ජනේති වායමති අනුපදාගත් කුසල ධර්මය පදාගත් කුසල කියන්නේ මේ සමාධි දර්ශනා ධර්ම තමයි ඒවා වැඩි දියුණු කිරීම සඳහා ප්‍රගුණ කිරීම සඳහා බීජය ගන්නට ඕන. ලෞකික මේ ලෝකෝත්තර දේවල් නම් පිළිහෙන්නේ නැහැ. පන්නේවා යන් සෝවාන් මාර්ග ඥානයටපත් වුනොත් ඒක ආපහු පිළිහෙන්නේ නැහැ. සකර්දාගාමෝණක් පිළිහෙන්නේ නැහැ. අනාගාමී වුණත් පිළිෙන්නේ රහත් වුණත් පිළිෙන්නේ නැහැ. හැබැයි ලෞකිකේව පිළිෙනවා. සමාධි විදර්ශනා ධර්ම ලෞකිකයි. ඒම ඉතින් පිළිෙන්න පුළුවන්. නොයේ හේතුන් නිසා පිළිෙන්න පුළුවන්. කම්මාරාමතා නොඒකාකාර වැඩ කටයුතු වලමයි යෙදී වාසය කරන්න භාවනා කරන්නේ නැහැ. ප්‍රතිපත්තිය පුරන්න වෙන වැඩ වලම යෙදී වාසය. භස්සාරාමතා පිරියන කරුණ නොඑක් විදියට කතා කර කර අල්ලාප සල්ලාප කිය කියා කාලෙ ගෙවනවා. අන්න උපන්න කුසල ධර්මයන් සේරම පිළිලා යනවා. නිද්දාරාමත නින්දට බැහැවි උදාසීන කන් වලට නින්දට බැහැවි වාසය කරනවා එතකොටත් තමන් උපදවාගත්ත කුසල ධර්මයන් පිටිලා සංගණිකාරාමත සමහරවිට තනිව හුදකලාව ඉන්න බෑ මේ කාණ්ඩෙත් එක්ක පිරිසත් එක්ක එකට එකතු වෙලා ආරාමයේ කතා බස් කරගෙන අල්ලාප සල්ලාප කියමින් ඔය කියන කොට ඉතින් මේ වාසික දුස්චරිතත් ඒවත් සිද්ධ වෙනවා එහෙම ඉන්න තමයි සමාහු කර්ම. ඒකට කියන්නේ සංගණිකාරාමතාවය කියලා. ඒ සංගණිකාරාමතාවය නිසා තමන් උපදවාගෙන තිබෙන සමාධි විදර්ශනා ධර්ම පිළිලා යනවා. ඊළඟට අසේවනතා ඒවා සේවනය කරන්නේ භාවිත කරන්නේ අත්තර දානවා. භාවනාවක් කළා ටිකක් පුරුදු කරගෙන ඒක හොයන්න බලන්න සේවනය කරන්න මොකුත් නැහැ. අසේමනතා කියන්නේ ඒක සේවනය කරන්න. එතකොටත් පිළිලා යනවා. දිලානතා කියලා මේ ලෙඩ වෙන එක. ඒක ඉතින් සාධාරණ කාරණයක්. සාධාරණ කාරණයක් වුණත් ඒක සමාජයේ දර්ශනා පිරිහීමට හේතු වෙනවා. ගෝතිකාමඳුරු හය වරක්ම ධානය උපදාගෙන රෝග ලෙඩ රෝග නින්දා පිරිහුණානේ. ඒකනේ බෙල්ල කපාගත්තේ. පිරිහෙනවා. ලෙඩ දුක් නිසා විලානතා කියන්නේ ඒකයි. ලෙඩ දුක්ඛින් දනවා පිළිහිලා යනවා. ඔය පිළිහෙන කාරණා තමයි. තමන් උපදවාගත්ත සමාධි විදර්ශනා ධර්ම කොම පිළිහිලා යනවා. පිළිහිලා යනවා කියන්නේ සමාධියක් උපදවාගෙන තිබුණා නම් ඒ සමාධියට සමවදින්න හදනවා හදනවා එක වෙන්නේ. දැන් පිළිහිලා සමාධියට යන්න බෑ සමවදින්න බෑ පිරිහිලා ඉතින් තව සමහර විට දවස් ගාණක් වෑයම් කරලා වෑයම් කරලා ඕනේ අර සමාධියට සමවදින්න පිරිහිලා ධානයට සමවදින්න බෑ පිරිහිලා ඔන්න ඒ කියාපු කාරණා වලින් උපදවාගත් කුසල ධර්මයන් පිරීලා යනවා. ඒ නිසා හැම පිරිහෙන්න නැදී දීයෝ භාවාය භාවනාය පාටිපූර්ය. වැඩි දියුණු කිරීම සඳහා අභිවෘද්ධිය සඳහා සම්පූර්ණ කර ගැනීම සඳහා වෑයම් කරනවා. ඒක තමයි හතරවෙනි සම්මයක් ප්‍රදාන. ඔන්න ඔය අතර තමයි සම්මය ප්‍රධාන කියලා බුදුහාමුදුරුව වදාළේ. යෝගාවචරය භික්ෂුව සීලයක පිහිටලා සීලේ අසුරු කරගෙන මේ සම්මයක් ප්‍රධාන බඳනවා. උපමාවේ හැටියට මේ මිනිස්සයෝ දේවල් දරවල් හදන්නේ ගොවිතැන්පත් කරන්නේ රැකී ආරක්ෂා කරන්නේ ආයතන පවත්වන ඔක්කොම කරන්නේ මේ මහ පොළොවේ අසුරු කරගෙන මහ පොළොවේ සිටිලා ඒ වගේ භික්ෂුව සීලයේ පිහිටලා සීලයේ අසුරු කරගෙන මේ සතර සම්මයක් ප්‍රධාන වඩනම සතර සම්‍යක් ප්‍රදාන තවත් ප්‍රගුණ කරනවා. ඕකම තමයි හුඟක් තැන් වල ආතාපී කියලා දේශනා කරලා තියෙනවා. කෙලස් තමන බීරිය. දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආතාපී සම්පජානෝ කියලා. ආතාපී. කෙලස් තමන බීරිය. දැන් ඒ සතර සතර සතිපට්ඨානය ගත්තොත් එතරම් හතරපලක තියෙනවා. හතරපලක මේ වීර්ය අන්තර්ගත වෙලා තියෙනවා. ඒ හතරත් අර 13ට දැම්මම 17 පලක් වෙනවා. 17 පලක වීර්ය අන්තර්ගත වෙලා තියෙන මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල. ඒක වීර්ය තමයි ප්‍රධාන එකක් වෙන්නේ. අනික් අතට ඔය අන්‍ය සාස්ත්‍රවරු කිසිම කෙනෙක් නිග්‍රහ නොකරපු ධර්මයක් තමයි දීර්ය. කවුරුවත් නිග්‍රහ කරලා නැහැ. වෙන වෙන අන්‍ය දෘෂ්ටිගතකය කවුරුවත් මේ වීර්ය නිග්‍රහ කරලා නැහැ. කවුරුත් පිළිගත්තේ නැහැ. ආරම්භත නික්කමත කියන ගාථාවෙනුත් අදහස් කරන්නේ ඕකම තමයි. ඔන්නෝක තමයි සතර සම්මයක් ප්‍රධාන බීරිය කියලා කියන්නේ. සතර සම්මයක් ප්‍රධාන බීරිය. ප්‍රධාන බීරිය. කෙලස්තවන බීරිය. ඒ කාරණා හතර ගැනම සැකබින් කියලා දුන්නා. ඔය තවත් බොහෝ දීර්ඝ විස්තර තියෙනවා. ඒවට කියන සැකබින් කියලා දුන්න මේ කාරණා හතර ගැන. ඔන්න ඕක තමයි පතර සම්‍යක් ප්‍රධාන දීදී කියන්නේ අර මිනිස්සයෝ මහා පොළොව ඇසුරු කරගෙන දේවල් දොරවල් හදනවා ගහකොළ වවනවා ආයතන පවත්වන ගොවිතැන්පත් කරන ඔක්කොම කරනවා ඒ වගේ යෝගාවචරය සීලේ අසුර කරගෙන සීලේ පිහිටලයිකම් මේ සතර සම්‍යක් ප්‍රධාන වඩනවා සතර සම්‍යක් ප්‍රධාන ප්‍රගුණ කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා. ඒ හතර තමයි දැන් මෙච්චර වෙලා විස්තර කරේ. ඒක පාලි භාෂාවෙන් පාලි පද පෙළිය අත්තරලා දාලා කාටත් මතක තියාගන්න පුළුවන් හැටියට කියලා දුන්න නූපන්න කුසල් නූපදීමට ගන්න බීජ. උපන්න කුසල් නැති කර ගැනීමට ගන්න බීජ. නූපන් කුසල් උපදවා ගැනීමට ගන්න බීජ. උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට ගන්න බීජ. ඔය අතර තමයි සතර සම්මයක් ප්‍රධානක. හතරම නිකන් එකට එකට සම්බන්ධයි. එතකොට නූපන්න කුසල් උපදින්නේ කොහොමද කියලා කියා දුන්නා. උදාහරණත් එක්ක බෝධිසත්වයන් උපමා කරලා උපන්න කුසල් නැති කරන්නේ කොහොමද කියලා අර තිස්ස භූති ආමඳුර දිවි තබල එකක් කියලා දුන්නා. කොහොම තමයි ඒක <coughs> උපන්න කුසල් නැති කරගන්න නැති කරගන්න ඕන ඊළඟට නූපන්න කුසල් උපදවන්න ඕන උපන්න කුසල් ප්‍රගුණ කරගන්න ඕක තමයි හතර හතර සම්මයක් ප්‍රධාන වීර්ය එකම වීර්ය සතර <coughs> ආකාරයකින් ක්‍රියා කරනවා නූපන්න කුසල් නූපදීමට වීර්යය ගන්න එකත් ඒ වීර්යයේම එක පැත්තක්. උපන්න කුසල නැති කිරීමටත් වීර්යය කරනවා. එකම වීර්යය තමයි මේ ක්‍රියාව. ඊළඟට නූපන් කුසල උපදවා ගැනීම එතරම් වීර්යය. උපන්න කුසල වැඩි දියුණු කර ගැනීම ඒකත් වීර්යය. ඔය විදිහට එකම වීර්ය සතරාකාරයකින් ක්‍රියා කරමින් මේ ප්‍රතිපත්ති ධර්මයන්ට උදව් දෙනවා. ඕක තමයි සතර සම්‍යක් ප්‍රදාන වීර්ය කියන්නේ. ඉතින් පින්වත්නි මේක අදී කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සතර සම්‍යක් ප්‍රදාන ඊටාම වැදගත් කාරණා හතරක්. අපි කල යුතු කරන පිළිපදින කාරණා හතරක් ගැන තමයි මේ මෙච්චර වෙලා කියලා දුන්නේ. ඒවා තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. අකුසල් කෙටියෙන් ගන්නකොට අකුසල් දුරු කරනවා කුසල් වඩනවා. අකුසල් දුරු කර ගැනීම කුසල් වැඩිවීම. තවත් කෙටි කරලා ඒක තමයි කරන්නට ඕනේ. දැන් සෑහෙන වේලාවක් මේ සතර සම්මයක් ප්‍රධානයන් පිළිබඳව කරුණු කියලා දුන්නා. හැමදෙනාම ඉතා ශ්‍රද්ධා ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණය කිරීම ආදි වශයෙන් සිද්ධ කළා. දාර කුසල බලයේ හේතුයෙන් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සබා ගන්න. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරේ ජීදී දයන් ඉමාත්මය ඇතුලේ පවුලේ ඥාතියෝ එතමයේගේ ප්‍රධාන කාරණය තමයි ජීදී උදේරත්න පියාණන්. ඇතුළු තමන්ගේ පවුල්වල පරම්පරාවල මිය පරලබ ගිය ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම. චින්තයක් පමණ සියපත් වෙනවා. පැයක් පමණ ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ ධර්ම පූජා පැවැත්වීම ආදී වශයෙන් වටිනා කුසල රාශියක් සිද්ධ කරගන්නවා. ඒ වගේම අද දවසේ සෑහෙන පිරිසක් හිමිදිරි පාන්දර ඉඳලා තවත් කොටසක් කීයව සින්දර මේ ස්ථානයට පැමිණිලා පින්කම් කළ භාවනා කටයුතු ආදිය සිද්ධ කළා. මේ හැමදෙනාම ඉතාමත්ම වටිනා උදාරේ කුසල ධර්මයන් රාශියක් සිද්ධ කරගත්. දැන් ඉතින් කල්පනාවට ගන්න අදත් මේ උතුම් පොය දවසේ දවස මුළුල්ලේම සීල භාවනාදී කටයුතු කරලා ඉතා වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා. මේ අවස්ථාවේදී මේ ධර්ම ශ්‍රවණය කරලා බොහෝ දෙනා විවිධාකාරමය අස්ත පරිස්කාරාදී ධර්ම පූජා පවත්කලා ඉතාම වටිනා උදාර කුසල රාශියක් සිද්ධ කළා. මේ සියලු කුසල ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ටත් නිවේවා සැප දියුණු කරගනිත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි වලින් නිවන් සැප සාදා ගනිත්වා කියලා පින්දෙන් සම්බෝධි යෝගාශ්‍රමේ වැඩ ඉඳලා අපමත් වූ සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පින් හිමි වේවා ඒ උන්වහන්සේලාද ප්‍රාර්ථනීය බෝධි වලින් නිවන් සැපසාදා ගනිමු. මෙච්චර කාලයක් මේ සම්බෝධි යෝගාශ්‍රමේ කටයුතු කරලා මෙය පරිලෝකයේ සියලු දායක දායකාවන් සිහිපත් කළ පින් දෙනවා. ඒ හැම දිනාටමත් අපි කරගත් උදාර කුසල ධර්මයන් නිවේවා ඒ අයද සුවපත් වෙත්වා නිවන් සුවයෙන් සැනසීම ලබා අපේම දෙමාපිය ගුරුවරාදී ඥාති වර්ගයාටත් අපි මතක් කළා පින් දෙනවා අපම හදා වඩාගත් මව්පිය ආදී ඥාතීන්ටත් මේ උදාර කුසල ධර්මයන් නිවේවා ඒ හැම දෙනාද සුවපත් වෙත්වා නිවන් සුවයෙන් සැනසීම ලබා. දේවී ජයන්ති මහත්මියාද මේ ඇතුළු පවුල හැම දෙනා මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දීදී උද උදේ රත්න පියාණන් ඇතුළු ඥාතීන් සිහිපත් ඒ දීදී උදේරත්න මහා පියතුමා ඇතුළු කොට ඇති සියලු ඥාති වර්ගයාටත් මේ පින් හිමි වේවා ඒ හැමදෙනා දසුවපත් වෙත්වා නිවන් සුවයෙන් සැනසීම ළඟා කරගනිත්වා කියලා. සින්දීපද මැගිනෝනා එක්තියාරත් නෑනියන්ටත් ජේමිස් පෙරේරා පියතුමාටත් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ආලෝක පූජාව සිද්ධ කරලා තියෙන පිරිපාල ගුරුගේ මහත්ම ඒ පින්වතුන්ටත් මේ උදාර කුසල ධර්මයන් එමි වෙලා ඒ ආයුධ සැපයෙන් සැපේටපත් වෙත්වා නිවන් සුවයෙන් සැනසීම ළඟා කරගනිත්වා විමලාවතී තිසේරා පාසිකා මේ සිල් ගන්නා අපේ පාසිකාව ඒ භාවනාවට සටහනක් පවතිද්දි තමයි තුමිය පරලෝසපත් උනේ. වාර ගණනාවක් අපි පින් අනුමෝදන් කළා. අදත් පින් දෙනවා විමලාවතී තිසේරා. පාසිකා මාතාවටත් අපි කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් හිමි වෙලා යම් යම් අඩුපාඩුකින් වාසය කරන නම් ඒවා නැති කරගෙන සැපයෙන් සැපේටපත් වෙත්වා නිවන් සුවයෙන් සැනසීම ළඟාවෝ අප හැම දිනකටමත් මේ උදාන කුසල ධර්මයන් හේතු කොටගෙන සිතා ඉක්මනින් සියලු දුකින් අත මිදී ලබන ශාන්ත අමා මහ නිවන් දකින්න හේතු ආසනාවේ අභිවාදන සීලිස්ස නිච්ඡං මද්දාපචායිනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේමච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු